ඇති කර ගැනීමට පුළුවන්කම තිබෙනවා. මේ නිසා සෑම දිනම ශ්‍රද්ධාවෙන් බණ අහන්ත ජීවිත හොඳින් සකස් කරගෙන සාන්ත නිවන් සැප බලාපොරොත්තු වන්ත. බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි දේවතාවා ප්‍රශ්න කළේ කිංසු ဒ ුතියා පුරිසස්ස හෝති කිංසු චේනං පසාසති පුරුෂේකුට හෙවත් සත්වේකුට දෙවැන්නිය හැටියට නිතරම සහාය වන්නේ කවුද? ඔහුට අනුශාසනා කරන්නේ උපදෙස් දෙන්නේ කවුද? කුමක ඇලුණු ඇත්තා කවරක් ගැන බලාපොරොත්තු ඇති කරගත් ඇත්තා සියලු දුකින් මිදේද මේ කර්ම තුනයි దేవතාවා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කළේ කවුද කෙනෙකුට දෙවැන්නිය වශයෙන් ළඟම සිටගෙන උපකාර කරන්නේ ඔහුට අනුශාසකයා කවුද කුමක ඇලුණු තැනැත්තා හැම දුකින් මිදී සැපතටපත් වෙනවද බුදුරජාණන් වහන්සේ මීට දුන් පිළිතුරයි සද්ධා ဒ ුතියා පුරිසස්ස හෝති පඤ්ඤා චේනං පසාසති පුරිසස්ස කියලා මෙතන ගැනින්නේ පුරුෂයාම නෙමෙයි තනිකර සත්වයා කියලා ගන්නවා සත්වයාට දෙවැන්නියක සේ ළඟම සිටගෙන උපකාර කරන්නේ ශ්‍රද්ධාවයි. සද්ධා ဒ ුතියා ප්‍රිසස්ස හෝති. පඤ්ඤා චේනං පසාසති උපදෙස් දෙන්නේ අනුශාසනා කරන්නේ ප්‍රඥාවයි. නිබ්බානාභිරතෝ මච්චෝ නිවෙනෙහි බලාපොරොත්තු ඇති කරගත්ත සත්වය මච්ච කියන්නේ මිනිසයාටයි මෙතෙන් දිගන්නේ සත්වයා. නිවෙනෙහි අභිරතිය බලාපොරොත්තුව ඇති කරගත්ත සත්වයා සබ්බ දුක්ඛා පමුච්චති හැම දුකින් මිදීමටපත් වේ සියලු දුක් වලින් මිදේ ඒ බුදුරජාණන් වහන්සේ දේවතාවගේ ප්‍රශ්නයට ප්‍රශ්න තුනයි පිළිතුරු තුනක් සපයලා තිබෙනවා. සත්වයාට දෙවැන්නි එකමින් සහායකාරී එකමින් ළඟම සිට උපකාර කරන්නේ ශ්‍රද්ධාව, ඔවුන්ට අනුශාසනා කරන්නේ උපදෙස් දෙන්නේ ප්‍රඥාව, නිවනෙහි ඇලීම, නිවන ගැන බලාපොරොත්තු තබා ගැනීම, සියලු දුකින් මිදීමයි. මෙහෙමයි උන්වහන්සේගේ පිළිතුර. මේ පිළිතුර පිළිබඳව ශ්‍රද්ධාව කියන්නේ මොකක්ද? ඒක සහායිකාවක්සේ හැම කරුණකදීම තමාට උපකාර වන්නේ කොහොමද? ප්‍රඥාවේ කියලා මේ බුදුරජාණන් වහන්සේ අදහස් කළේ කුමක්ද? එය අනුශාසනා කරනවාය උපදෙස් දෙනවාය කියලා කීමෙන් අදහස් කරන්නේ මොකද්ද? නිවන කෙරෙහි බලාපොරොත්තු ඇති කර ගැනීම හැම දුකින් මිදීමට උපකාර වෙනවාය කියන ඒ කීමෙහි අදහස තේරුම කුමක්ද කියලා මේ කරුණු ගැන අපිට තිබෙන ඉදිරි කාලය තුල අපි කරුණු විමසලා බලන්නට ඕන. එයින් මුලටම තිබෙන්නේ සද්ධා ဒ ුතියා පුරිසස්ස හෝති. ශ්‍රද්ධාවයි සත්වයාට දෙවැන්නි එකසේ නිතරම සහායව උපකාර වෙන්නේ. ඒ උපකාර වෙන්නේ මොන මොන කාරණා වලදීද කියලා බැලුවොත් මේ සත්වයා සසර දීර්ඝ ගමනක යෙදී සිටිනවා. ඒ දීර්ඝ ගමනේදී උපකාර වෙන්නේ තමාට යහපත් දේ සිද්ධ කර ගැනීමට. දෙලන්නියක එහෙම නැත්නම් හොඳ මිත්‍රයෙක් කෙනෙකුට උපකාර කරනවා නම් ස්වාමියාට උපකාර කරනවා නම් එහෙම නැත්නම් මිත්‍රයෙකු වශයෙන් උපකාර කරනවා නම් ඒ උපකාරයේ හැටියට පිළිගැනෙන්නේ ඒ අත්තට යහපතක් සිද්ධ වෙන යමකට උපකාර කරපොත් විතරයි අමාරුවකට හෙලීමට විපතකට හෙලීමට උපකාරයක් උදව්වක් අනුබලයක් දෙනවා නම් ඒක මිත්‍රත්වයෙන් කරන උපකාරයක් හැටියට සැලකන්නේ නැහැ. සහායයෙකුගේ හෝ සහායිකාවකගේ උපකාරයක් හැටියට එහෙම විපතට හෙලෙන විදිය යමකට අනුබල දීමක් උපකාරයක් කොට සැලකන්නේ නැහැ. ඒ නිසා සහායිකාවක් ලෙස දෙවැන්නියක් ලෙස කෙනෙකුට උපකාර වෙනවා නම් ඒ උපකාර වෙන්නේ ශ්‍රද්ධාවේ කියලා පිළිගන්නවා නම් ඒ ශ්‍රද්ධාව සත්වයාට යහපත පිණිස පවතින එකක් වෙන්න ඕන. ඒ යහපත වශයෙන් සලකන්නේ සසර දීර්ඝ ගමනේදී මෙලව වශයෙන් යම් කිසි දියුණුවක් සුභ සිද්ධියක් යහපතක් සිද්ධ වෙනවා නම් ඒ සිද්ධ වෙන සුභ සිද්ධියට දියුණුවට ශ්‍රද්ධාව උපකාර වෙනවා. පරලෝ වශයෙන් දෙව්ලොව බඹලොව වාගේ සුගතියක සැප ලැබීමට ශ්‍රද්ධාව උපකාර වෙනවා නම් ඒක හොඳ සහායයක් ඒ නිසා ශ්‍රද්ධාව එහෙම තැනකදී සහායිකාවක් කොට සැලකෙනවා නිවන් ලැබීමේ කියන සියලු දුක් නැති කිරීමෙන් ලබන සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් ලැබෙන සාන්ත විමෝක්ෂය ඒ ලබා ගැනීමට ශ්‍රද්ධාව උපකාර වෙනවා නම් එතකොට ශ්‍රද්ධාව හොඳ සහායයක් ලෙස සලකන්ට පුළුවන් වෙනවා මේ කාරණා හැම එකක් ගැනම සලකලා හිත බුදුරජාණන් වහන්සේ ශ්‍රද්ධාව හොඳ සහායිකාවක් කියලා පුරුෂයාට සත්වයාට හොඳ සහායිකාවක් කියලා උන්වහන්සේ දක්වනවා. ශ්‍රද්ධා කියලා උන්වහන්සේ වදාරන ඒ වචනයෙන් අදහස් කරන්නේ කුමක්ද කියලා ඊළඟට තේරුම් ගන්නට තියෙන කරුණ. සම්ප්‍රයුක්ත චිත්තචෛතසික ධර්ම අරමුණෙහි පහදවන පහන් කරන ස්වභාවය යම් චෛතසිකයක තිබෙනවා නම් ඒ චෛතසිකයට ශ්‍රද්ධා කියලා කියනවා. ඒ ශ්‍රද්ධා චෛතසිකය සමග එක්ව යෙදෙන යම් තරම තවත් චෛතසික තිබෙනවා නම් ඒ සියලුම චෛතසිකත් ඒ චෛතසික යෙදෙන චිත්තය තියෙනවා නම් ඒ චිත්තය එතකොට ශ්‍රද්ධා චෛතසික සමග යෙදෙන චෛතසිකත් ඒ සියලුම චෛතසික යෙදෙනකොම පාන් බවට පිරිසිදු බවට ප්‍රසාදයට පත් කරනවා නම් එහෙම චෛතසික ධර්ම පහන් බවට පත් කරන චෛතසිකයට තමයි සද්ධා කියන වචනය බුදුරජාණන් වහන්සේ වදාරලා තිබෙන්නේ. එහෙමයි සද්ධා චෛතසිකය අප තේරුම් ගන්නට ඕන. අප තුල සද්ධාව තිබෙනවා කියලා අප තේරුම් ඒ තේරුම් ගන්නේ කොහොමද? අපේ හිත යම් අවස්ථාවක යම් සිතිවිල්ලක් පහළ වීම නිසා පිරිසිදු බවට පත් වෙනවා. සුද්ධත්වයට පත් වෙනවා. කාම කෝප ඊර්ෂ්‍යා මද මාන ආදී තුරන් වෙනවා නම් ඒ කායිකසිකය ඒ සමවේදුණු අනිත් කායිකසිකත් එක්කම සිත්පත් වෙන කරන ඒ කායිකසිකය සද්ධා කායිකසිකය කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. ශ්‍රද්ධා চৈতසිකය ඒකාන්ත කුසල চৈতසිකය. කුසල රසයෙන් දක්වන්නේ හිතේ පවතින කුච්චිත පාපත අකුසල ධර්ම නසම වමසම නැති කරන යම් চৈতසික කාසියක් තිබෙනවා නම් ඒ চৈতසික සියය ව්‍යවහාර කරා. එහෙම බැලුවම ශ්‍රද්ධා කියන නාමයෙන් හඳුන්වන চৈতසිකයක් ඒ ඒ චෛතසිකයේ ඇති වූ සිතක් එක්කම ඒ චෛතසිකයේ සමග යෙදෙන සිතයිත පැහැදිලි බවට ප්‍රසාදයට පත් කරන දස්ම ඒ චෛතසිකය ඒ නිසා සද්ධා චෛතසිකය කියලා හඳුන්වන චෛතසිකල එහෙම දෙන් කරනවා. ඒ සද්ධා චෛතසිකය කොටස් වශයෙන් ගත්තම දෙකක් වෙනවා. ලෞකික සද්ධා චෛතසිකය කියලා එකක් ලෝකුත්තර ශ්‍රද්ධා චෛතසිකය කියලා තව එකක්. ලෞකික ශ්‍රද්ධා චෛතසිකය කියලා සැලකන්නේ ලෞකික කුසල සිත්වලදී ලෞකික වශයෙන් පෘථග්ජන සත්වයේ කරන කුසල කර්මයකදී හිතේ පහළ වෙන හිත පහළ වෙන ගතිය ඇති කරන යම් කිසි චෛතසිකයක් තිබෙනවා නම් ඒ ලෞකික කුසල කර්ම වලදී සිත පහද වෙන ගතිය ඇති කරන චෛතසික වලට කියනවා ලෞකික කුසල සද්ධා චෛතසිකය කියලා. ලෝකුත්තර සද්ධා චෛතසික කියලා අනික් වචනෙන් සලකන්නේ මාර්ගඵල සිත්වලදී සෝවාන් මාර්ගයේදී සෝවාන් ඵලයේදී සකෘදාගාමි මාර්ග ඵල අනාගාමි අරහත් මාර්ග ඵල සිත්වලදී ඒ සිත්වල පහන් බව ප්‍රසාදය ඇති කරන යම්කිසි චෛතසික ගතියක් තිබෙනවා නම් ඒ මාර්ගඵල සිත්වල පහන් බව ඇති කරන චෛතසික ගතියට කියනවා ලෝකුත්තර සද්ධා කියලා. මේම බුදුරජාණන් වහන්සේ සද්ධා චෛතසිකය කොටස් වශයෙන් දෙකකට බෙදලා තිබෙනවා. ලෞකික ශ්‍රද්ධා චෛතසිකය ලෝකුත්තර ශ්‍රද්ධා චෛතසිකය කියලා. ඒක දැන් අපි තේරුම් අරගෙන ඉවර වුණා. ලෞකික කුසල් සිත්වලදී ඒ කුසල් සිත පහදවන චෛතසිකයට කියනවා ලෞකික ශ්‍රද්ධා චෛතසිකය කියලා. ලෝකෝත්තර වශයෙන් ඇතිවෙන මාර්ගඵල සිත්වලදී හිත පහන් කරන යම් චෛතසිකයක් තිබෙනවා නම් ඒ චෛතසිකයට ලෝකුත්තර ශ්‍රද්ධා චෛතසිකය කියලා අපි කියනවා. ඒ ලෞකික ලෝකෝත්තර දෙආකාරයෙන් පවතින ශ්‍රද්ධා චෛතසිකය හඳුනගන්නේ කොහොමද? ලෝකේ හැම දෙයක්ම හඳුනගන්නට උවමනා කෙරුවම ඒ හඳුනගන්න දේ හඳුනා ගැනීමට ලකුණු තිබෙනවා. ශ්‍රද්ධා කියන එක චෛතසිකයක් නිසා ඒක ද්‍රව්‍යයක් නෙවෙයි. ද්‍රව්‍යාත්මක දෙයක් නම් මේක සතහන කියලා, ඒක දිග පරල කියලා, ඒක මේ පාටේ කියලා එහෙම හඳුන්වන්න පුළුවන්. සද්දා කියන මේක චෛතසිකයක් නිසා, ද්‍රව්‍යයක් නොවන නිසා, රූපයක් නොවන නිසා ඒක නාම ධර්ම. නාම ධර්ම හඳුනා ගැනීම ද්‍රව්‍ය ධර්ම හඳුනා ගන්නවට වඩා බොහොම අමාරුයි. සටහනක් මේ විදිහේ කියලා කියන්න පෙනෙන්නේ නෑ. අතින් අල්ලලා බලලා හිත ස්පර්ශයක් ලබාගෙන ඒක මේ විදිහේ එකක් කියලා එහෙම හඳුන්වන්න බෑ. ඒ නිසා චෛතසිකයක් හැඳින්වීම ද්‍රව්‍යයක් හැඳින්වීමට වඩා අමාරු කාරණාවක්. සද්ධා කියන එකත් චෛතසිකයක් නිසා ඒ සද්ධා චෛතසිකය හැඳින්වීමේ ලක්ෂණ බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. සම්ප්‍රසාදන ලක්ෂණ සද්ධා කියලා ශ්‍රද්ධා වේක ලක්ෂණයක් පෙන්වනවා. ශ්‍රද්ධාව අඳුනගන්න තියෙන්නේ ඒ සද්ධා නාමයෙන් හඳුන්වන චෛතසිකයේ හිතක පහළ වුණොත් ඒ චෛතසිකයේ සමග එකට පහළ වෙන අනිත් චෛතසිකත් ඔක්කොම පහන් බවට පත් වෙනවා. ඒ චෛතසිකය ඇතිවෙච්ච හිතක් තිබෙනවා නම් චිත්තය ඒ චිත්තයත් ප්‍රසාදයට පහන් බවට පත් වෙනවා. සද්ධා නාමයෙන් හඳුන්වන චෛතසිකය එක්ක එකට පහළ වෙන සසු චෛතසිකත් පිරිසිදු බවට පත් වෙනවා ඒ සංප්‍රයුක්ත චෛතසික සහිත සද්ධා චෛතසිකේ පහළ වුණේ යම් සිතකනම් යම් චිත්තයකනම් ඒ චිත්තයත් පහන් බවට පිරිසිදු බවට පත් වෙනවා එතකොට ඒ චිත්තචෛතසික ධර්මයන්ගේ පහන් ස්වභාවය ඒ ලක්ෂණය එබඳු පහන් බවක් සිතක ඇති වුණු විටක ඒ වෙලාවේ ඒ සිත පහළ වූ තැනට දැනෙනවා පෙනෙනවා මේ මගේ චෛතසික ධර්ම පහන් උනේ මේ මාගේ චිත්ත පහන් බවටපත් උනේ පිරිසිදු බවටපත් උනේ පැහැදීමටපත් උනේ ඇයි එයත්ට තේරුම් ගන්න පුළුවන්. ඒ ලක්ෂණයෙන් මේ ශ්‍රද්ධාචෛතසිකය තමාගේ හිතේ පහළ වීමේ ලක්ෂණය. ශ්‍රද්ධාචෛතසිකයේ හිතට ආබවට, හිතට පහළ වුණු බවට, චිත්තචෛතසික ධර්ම පහන් බවට පත්වීම ලක්ෂණ. එහෙමයි සද්ධාචෛතසිකය හඳුනා ගැනීමට පළමුවෙන්ම පෙන්වන ලක්ෂණය. සද්ධාචෛතසිකය හඳුනා ගැනීමට තවත් ලක්ෂණයක් බුදුරජාණන් වහන්සේ දක්වනවා. සම්පක්ඛන්දන ලක්ෂණා සද්ධා කියලා යමෙකුගේ හිතේ රාග ద్వේෂ මෝහ ආදී අකුසල සිතිවිලි අකුසල චේතනා තිබෙනවා ඒ රාග චේතනාව යම් කිසි চৈতසිකයක් පහළ වීම නිසා සංග්‍රාම ශූර යෝධේකු යුද්ධ භූමියට ගියාම විරුද්ධ ප්‍රතිපාක්ෂිකයින් පළවා හරිනවාසේ රාගස් දේශ මොහාදී අකුසල චෛතසික යම් කිසි චෛතසිකයක් හිතේ පහළ වීම හේතු වෙන්නේ නැති වෙනවා නම් හිතින් පලා යනවා නම් හිතින් අහක් වෙනවා නම් ඒක සම්පක්ඛන්දන ලක්ෂණ කියලා කියනවා. අකුසල අපිරිසිදු චෛතසික හිතින් පන්නා හරින, පළවා හරින ලක්ෂණය සද්ධා චෛතසිකයේ තිබෙන ලක්ෂණය. සංග්‍රාම ශූර යෝධයෙක් වගේ කියලා කියන්නේ. සංග්‍රාමයේ දක්ෂ යෝධයෙක්. එතර කරන්ට බැරි මහ සැඩ පහරකට පැමිණුණාම. ඒ සැඩ පහරෙහි බොහොම දරුණු කිඹුල්ලාදී දරුණු ජලචර සතුන් සිටිනවා. ඒට බය වෙලා ආපහු යන ගතියක් ඉදිරියට යන සංග්‍රාම ශූර යෝධයෙකුගේ නැහැ. ඒ යෝධයා ශක්තිමත්ව ගඟට පැනලා තමා අල්වා ගැනීමට එන තරමක් කිඹුලන් ඉන්නවා නම් ඔවුන් ඔක්කොම අතින් පයින් ගහලා පළවලා අතට ආවුණු සතෙක් ඉන්නවා නම් සමහර විට කට දෙපළු කරලා ඇදලා ඉරලා පැත්තකට වීසි කරලා බොහොම ජව බලයේ පෙන්වලා හිට ඒ සතුරන් පළවා හැරලා ඒ ජල පහර ජල ස්රෝතස ගංගා ප්‍රවාහය ඉතර කරනවා ඒ වගේම සද්ධා නාමයෙන් හඳුන්වන චෛතසිකය යම් අවස්ථාවක හිතක පහළ වුණොත් ඒ හිතේ තිබිච්ච ඡණ්ඩ සත්වයින් වශයෙන් සලකන කුම්භීලාදී කිඹුල්ලාදී දියෙහි හැසිරෙන දරුණු සත්වයින් වාගේ උපමා කරන්නට පුළුවන් රාග ద్వේෂ මෝහ ආදී චෛතසික තිබුණද කිලුකු චෛතසික ඒ චෛතසික වලට මොනම ඉඩක්වත් දෙන්නේ නැතුව මොනම අවස්ථාවක්වත් දෙන්නේ නැතුව ශ්‍රද්ධා චෛතසිකයේ විසින් ඒ රාග ආදී චෛතසික ඔක්කොම හිතින් පළවල යවනවා. එහෙම පළවා හැරී හිත ප්‍රසාදයටපත් වෙනවා, පහන් බවටපත් වෙනවා, නිශ්චල බවටපත් වෙනවා. ඒ ශ්‍රද්ධා චෛතසිකයේ එක ලක්ෂණයක්. එතකොට ශ්‍රද්ධා චෛතසිකය හඳුනා ගැනීමට අපට දැන් ලකුණු දෙකක් තිබෙනවා. ඒ නාමයෙන් හඳුන්වන සද්ධා නාමයෙන් හඳුන්වන චෛතසිකයේ හිතක පහළ වුණාම හිත පැහැදෙනවා. ඒ සමග යෙදුණු සෙසු චෛතසිකත් පැහැදෙනවා. ඒ බව පේනවා නම් එතකොට අපට තේරුම් ගන්න පුළුවන් අපේ හිතේ සද්ධා චෛතසිකයේ පහළ වුණාය කියන බව. අනික් අතට හිතට සද්ධා නාමයෙන් හඳුන්වන චෛතසිකයේ පහළ වුණා නම් හිතෙහි හිත කිලුටු කරන දරුණු ජලචර කුම්භීලාදී සත්වයින්සේ සලකන්ට පුළුවන්. රාග ద్వේෂ මෝහ ආදී නරක චෛතසික ඒවට ඉඩක් ලැබෙන්නේ නැහැ. ශ්‍රද්ධා චෛතසිකයේ විසින් ඒවා පන්නල යවලා පළවා හැරලා හිත හිතේ ලොකු නිශ්චලත්වයක් ඇති කරනවා. ඒ සිතේ නිසංසල භාවය ඇති කිරීමට ශක්තිය බලය ලබා දුන්නේ ශ්‍රද්ධා චෛතසිකය. ඒ දෙවිදියෙන් සම්පසාදන ලක්ෂණයෙන් ශ්‍රද්ධාව හඳුනා ගන්න පුළුවෙනි. සම්පක්ඛන්දන ලක්ෂණයෙන් ශ්‍රද්ධාව හඳුනා ගන්න පුළුවෙනි. උදක ප්‍රසාදක මණිකක් වගේ කියලා බුදුරජාණන් වහන්සේ ශ්‍රද්ධාව උපමා කරලා තිබෙනවා. මඩබොර වෙච්ච ජලයකට දිය පහන් කරන යම් කිසි මණිකක් දැම්මොත් නැත්නම් පෙරන්නන් භාවිත කළ විදියට ඉංජිනේරට වාගේ වතුර පහදවන ඇස වර්ගයක් දැම්මොත් මඩ වෙච්ච බොර වෙච්ච කැලැස් වෙච්ච උඩට නැගී තිබෙන ඒ මඩ බොර ගති ජලයෙන් මේ මණික වැටුණු වෙලාවෙ සිට ඒ ඉංගිනියට බඳු ඇට වර්ගය දියෙහි වැටුණු වෙලාවෙ සිට ඒව ක්‍රමයෙන් ක්‍රමයෙන් යත බහින්ත පටන් ගන්නවා සම්පූර්ණයෙන්ම මඩ බොර ගතිය නැති වෙලා හිට ඒව යට බැහැලා ජලය හොඳට පහන් බවට පිරිසිදු බවට පත් වෙනවා. මේ ජලය පිරිසිදු බවට පත් කළේ කවර බලයක්ද? අර උදකප් පසාදක මනි මනි බලය. දිය පහද වෙන මණිකේ බලය. නැත්නම් මේ දිය පැහැදවීම සඳහා යොදන ඇස වර්ගයේ ඉංගිනියතවල බලය. ඒ වගේම යම්කිසි කෙනෙකුගේ හිත රාග ද්වේෂ මෝහ මදමාන ආදී ක්ලේශ මඩවලින් කැලැත්ත තිබෙනවා නම් මඩබොර වෙලා තිබෙනවා නම් ඒබඳු හිතකට සද්ධා චෛතසිකය ඇති වුණොත් ඒ සද්ධා චෛතසිකය ඇති වූ මොහොතෙහි පටන් ඒ හිතේ කැළඹි කැළඹි ඉල්පි ඉල්පි උඩටමතු වුණු රාග දෝෂ මෝහ ආදී කෙලෙස් ගති ටිකින් ටිකින් යතබහින්ට පටන් ගන්නවා ඒ හිත පැහැදෙන්න පටන් ගන්නවා පිරිසිදු වෙන්න පටන් ගන්නවා හිත ඊටාම පරිසුද්ධ භාවයට පිරිසිදු භාවයට පත් කිරීමේ ශක්තිය ඒ ශ්‍රද්ධා චෛතසිකයේ ඒ නිසා බුදුරජාණන් වහන්සේ ශ්‍රද්ධා චෛතසිකය උදකප්පසාදක මානික්යක් වගේ කියලා. දිය පහද වෙන මණිකක් වගේ කියලා උපමා වශයෙන් දක්වලා තියෙනවා. මේ ශ්‍රද්ධා චෛතසිකයේ හිතක ඇති වුණාට පස්සේ ඒ ඇත්ත අරමුණෙහි නියම තැන ප්‍රසාදේ ඇති කරගන්නවා. හිත පහදව ගන්නවා හිත පාදව ගන්න නියම අරමුණ කියන්නේ. වැරදි අරමුණ කියන්නේ. සංසේ කරවත්නිකා ඥාන අවබෝධය ඇති උත්තමයන් වහන්සේ. දැකලා හිතේ ලොකු ශ්‍රද්ධාව. සාදීමක් හිත. ඒ ශ්‍රද්ධාව පැහැදීම උඩ බුදුරජාණන් වහන්සේ ආනන් වහන්සේගේ ජීවිතය බුදුරජාණන් වහන්සේගේ ගුණ රාශිය මේවා ඔක්කොම සමාගේ හිතට පිනින්ත පිනින්ත පටන් ගන්නවා. ඒ හිතේ ඒ නියම අරමුණ කෙරෙහි ඇති වූ ප්‍රසාදයේ තව තව තව තව හිතේ දැරින්ට වැඩින්ට පටන් ගන්නවා. ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ දයා සාගර බුදුරජාණන් වහන්සේ මේ එක එක බුදු ගුණයක් පිටත තෙමින්ට තෙමින්ට එයත් අවිහිත තුල තිබෙන රාග, ද්වේෂ, මෝහ ආදී ඒ සියලු කෙලෙස් යටපත් වෙලා ඔහුගේ හිතත් ශාන්තියටපත් වෙනවා. මෛත්‍රියෙන් පිරෙනවා දයාවෙන් කරුණාවෙන් පිරෙනවා මේ ශ්‍රද්ධා චෛතසිකයට බලවේගය මේ නිසායි බුදුරජාණන් වහන්සේ කියන්නේ ශ්‍රද්ධා චෛතසිකයේ හිතක් පෑන් කිරීමට ප්‍රසාදයටපත් කිරීමට කුසල් මතු කිරීමට බොහෝම උපකාරක චෛතසිකයක් කියන නේදයි ඒ විදිහට ශ්‍රද්ධා චෛතසිකයේ උන්වහන්සේ කියනවා මේ ශ්‍රද්ධා චෛතසිකයේ කියන එක බොහොම වැදගත් අරමුණු තුනක ප්‍රධාන වශයෙන් බලනවා. ඒ ප්‍රධාන අරමුණු තුනෙන් කියලා කියන්නේ බුද්ධ ධම්ම සංඝ කියන රත්නය. බුදුරජාණන් වහන්සේ පිළිබඳ පැහැදෙන චිත්ත ගතියක් යමෙකු තුල තිබෙනවා නම් ඒක හොඳ සත්‍යතාවක්. බුදුරජාණන් වහන්සේ වදාළ නෛර්යානික නිවන් ලැබීමට උපකාර වෙන නවලෝකෝත්තර සී සද්ධර්මයේ පිළිබඳව එය අනන්ත ඒ දකින්ත ඒ හිතන්ත ඒ සාකච්ඡා කරන්ත යමෙකුට ලොකු භක්තියක් අසයක් තිබෙනවා නම් ඒ ධර්මය ගැන ඒක හොඳ සද්ධාතයි කියනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ අෂ්ට ආර්ය පුද්ගල මහා සංඝ රත්නයේ පිළිබඳ ගුණ සමුදායය ගැන ඒ හිතන්ත ඒ කල්පනා කරන්ත ලොකු භක්තියක් ලොකුම ඇදහිීමක් යමෙකුගේ සිත තුළ බලපානවා නම් ඒක හොඳ නැහැ. ඒ විදිහට අරමුණු වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා ශ්‍රද්ධාව ඇතිවීමට මූලික ආරම්භන බුද්ධ ආරම්භන සත් ධම්මාරම්භන සත් සංඝාරම්භන ඒ වගේම උන්වහන්සේ තව ආරමුණක් පෙන්වනවා ශ්‍රද්ධාව විශ්වාසය භක්තිය ප්‍රසාදය ඇති කර ගැනීමට කම්මාරම්භන කම්මස්සගත ඥාන වශයෙන් යමෙකුගේ හිත තුළ කර්මයේ විපාකයේ විශ්වාස කිරීමේ ඇදහිීමේ ගතියක් ඇති වෙනවා ඒ ආරමුණු කරගෙන හොඳ කර්මවල තිබෙන ප්‍රසාද ජනක ගතියයි නරක කර්මවල තිබෙන අප්‍රසාද ජනක ගතියයි දෙක හොඳට දෙපැත්ත සිනෙන හිතකට ලොකු හිත පැහැදින ගතියක් නරක කර්ම හිතින් පළවා දීමේ ආන්තන්ත හොඳට සිනෙන්න පටන් ඒ නිසා කර්මයේ විපාකයේ පිළිබඳ සත්‍යාව ඒක විශ්වාසයට ගැනීම ඒ නිසා හිතේ පහන් බව ඇති කර ගැනීම කියන්නේ ඒකත් ශ්‍රද්ධාවක් වශයෙන් බුදුරජාණන් වහන්සේ මේ ඇතියට ශ්‍රද්ධාව ඇති වෙන අරමුණු වශයෙන් උන්වහන්සේ දක්වන්නේ රත්නත්‍රයක් කර්මයේ විපාකයක් කියන මේ කර්ම හතර. බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රය ඒ රත්නත්‍රයට කම්ම විපාක ඇදවීම කියන එයත් එකතු කිරීම ඒ කාරණා හතර අරමුණු කරගෙන හිතක ඇති වෙන ශ්‍රද්ධාව බොහෝම ප්‍රසාද ජනකයි. චිත්තචෛතසික ධර්ම පෑන් බවට හොඳින් පමුණවා ගන්න පුළුවන් නිසා. එහෙමයි සද්ධා චෛතසිකයේ ඇතිවන්නේ ආරම්භක වශයෙන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ සද්ධා චෛතසිකයේ නමින් හඳුන්වන ඒ සිතිවිල්ල පිට ඇති කර ගැනීම. කොපමණ අවශ්‍ය කොපමණ අගය ඇති දෙයක්ද කියන බව. උන්වහන්සේ කළ දේශනාවල මේ පැන්වල නානාවිද ක්‍රමවලට දේශනා කර පිටයි. බලන්න පුළුවන් නම් දකින්න පුළුවන් නම් ශ්‍රද්ධාචෛතසිකයේ අගය තේරුම් ගැනීමට ඒකත් එක්ක උපකාර අර්ථ කතාවලදී ශ්‍රද්ධාචෛතසිකයේ පිළිබඳව දක්වනවා සබ්බ කල්යාණ ධම්ම සමුප්පාදිකාය සද්ධාය ඔක්කොම කලන දහම් හොඳ ධර්ම හොඳ කුසල ධර්ම උපදවීමේ ශක්තිය තිබෙන්නේ ශ්‍රද්ධාවට ශ්‍රද්ධාව නැතුව මේ කුසල ධර්මයේ උපදිනවයි කියලා කාටවත් පින්වන්ත පුළුවන් කමක් නැහැ. යම් කල්යාණ ධර්මයක්, යම් හොඳ ධර්මයක්, යම් කුසල ධර්මයක් හිතක මතුවේද ඒ කුසල ධර්මයේ හිතට මතු කිරීමට ආධාර කරනවා එක පැත්තක ඉඳලා ශ්‍රද්ධා චෛතසිකය. ඒ නිසා ශ්‍රද්ධා චෛතසිකේ නැතුව ලෞකික කුසලයක්වත් ලෝකෝත්තර වශයෙන් තිබෙන වෙන ධර්මයක්වත් හිතක මතුවෙන්නේ නැහැ. ඒ හැම විදිහටම සද්ධා චෛතසිකයේ කොච්චර බලපානවද කියලා එයින් පේනවා. බුදුරජාණන් වහන්සේගේම බුද්ධ දේශනානුව බලනකොට සද්ධා බන්ධති පාතේයන් කියලා උන්වහන්සේ එක්තැනක දක්වනවා ශ්‍රද්ධා චෛතසිකයේ තමයි සසර ගමන දීර්ඝ ගමන අනාථ ගමනක් යන සත්වයාට මාර්ගෝපකරණ සපයන්නේ. ශ්‍රද්ධාව නැති පුද්ගලයා පාප කර්ම රැස් කරලා හිත රත්නත්‍රේ විශ්වාස නැති වුනාම කර්ම විපාක විශ්වාස නැති වුනාම ශ්‍රද්ධා අශ්‍රද්ධා වෙන් යුක්ත වුනාම ශ්‍රද්ධාව නැතුව ඔහුගේ සිතුම් පැතුම් නරක කරගෙන කතා වස් නරක කරගෙන කටයුතු පිළිවෙල දූෂණය කරගෙන කටයුතු කිරීමෙන් එයත් රැස් කරන පාප කර්ම හේතුවෙන් ඔහුට පිහිටක් ලැබෙන්නේ නැහැ. ශ්‍රද්ධා චෛතසිකයේ ඇති වෙච්ච ඇත්තා හිතවිලි බොහොම පහන් බවට පත් කරගෙන සමාගයේ කතාවෙනුත් පින් සිදු කරගෙන කටයුතු වලිනුත් පින් සිද්ධ කරගෙන කායික වාචසික මානසික වශයෙන් හොඳ කර්ම රැස් කරලා. ඔහු මේ සසර ගමන යන්ත පිටත් වෙනවා නම් මීළඟ භවයේදී ඔහුට බොහොම උපකාර වෙන මාර්ගෝපකරණ ගමනට උපකාර වෙන දේ වෙන්නේ ඒ ශ්‍රද්ධාවෙන් දැස්කලදී. නිවන් ලැබීමේදී මාර්ගඵල උපදවා ගැනීමේදී ඔබට ඔහුට යම්කිසි උපකාරයක් උපකරණ වෙනවා නම් උපකාර වෙනවා නම් ඒත් මේ ශ්‍රද්ධාවෙන් රැස් කළ කුසල කර්ම. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දක්වනවා ශ්‍රද්ධා බන්ධති පාතේයං ශ්‍රද්ධා චෛතසිකය ඇති කරගත්ත ඇත්තෝ මේ සසර ගමනට අවශ්‍ය නිසි මාර්ගෝපකරණ රැස් කරගන්නවායි කියලා. තව තැනක උන්වහන්සේ වදාරලා තිබෙනවා සද්ධීද විත්තං පුරිසස්ස සිත්තං ලෝකේහි සත්වයාට ඊටාම ශ්‍රේෂ්ඨ ධනෙයි කියලා හඳුන්වන්න පුළුවන් ශ්‍රද්ධාවයි. මුතුමැණික් ධන ධාන්‍ය, රන් රුවන්, දූ දරුවන් නානාවිධ වස්තු අතරේ ඒ හැම වස්තුන්ම අභිභවනයේ කොට යටපත් කොට ඉහළම වස්තුව වශයෙන් කෙනෙකුට හඳුන්වන්න පුළුවන් යම් දෙයක් ඇතොත් ඒ නම් ශ්‍රද්ධාවයි. ශ්‍රද්ධාව නැති කෙනෙකුට කොපමණ වස්තුව තිබුණත් ඒ වස්තුවෙන් නිසි සැප ලබන්න ඔහුට පුළුවන් කමක් නැහැ. රත්නත්‍රේ විශ්වාස නැති, කර්ම විපාකයේ විශ්වාස නැති හිතකින් යුක්ත මිනිසයා වස්තුව සැපතක් කොට කිව්වට ඒ වස්තුව විපතට හේතු වෙන විදිහේ නරක කර්ම රැස් කිරීමට උපකාර කරගන්නවා. තමාට ලැබිච්ච අතපය ඇහ කන නාසය දිව ශරීරය කියන හැම අවයවයක්ම සැපතට නොව විපතට හේතු කරගන්නවා. ශ්‍රද්ධාවෙන් තොර හිතක් ඇති මිනිසයා එහෙමයි ක්‍රියා කරන්නේ. ඒ නිසා ඔහුට ලැබෙන විපත් වලින් සතර අපා දුක් වලින් ඔහු ගලවාලීමට ඔහුගේ වස්තුව සමත් නැහැ. ඔහුගේ වෙන වෙන බලතල සමත්වන්නේ නැහැ. මේ අශ්‍රද්ධාව නිසා රැස්කල නරක කර්ම ඒ වස්තුවේ තියෙද්දි ඔහු විපතට ඇදගෙන යනවා. ශ්‍රද්ධා চৈতසිකේ යමෙකුට තිබෙනවා නම් ඔහුට වස්තුව නැතත් ඔහු හොඳ කර්ම රැස් කිරීම හේතුවෙන් ඔහුට විපතක් සිද්ධ වෙන්නේ නැහැ. විපතක් සිද්ධවන්ට ඉඩ නැහැ. මෙලොවදිත් පරලොවදිත් නිවන් ලබන මොහොත දක්වාත් ඔහුට ඒ ශ්‍රද්ධා චෛතසිකේ උපකාර වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා හැම සම්පත් පරදවා හැම ධන සම්පත් පරදවා ශ්‍රද්ධා ධනය ඉහළ ධනයක් වෙනවායි කියලා. ඒ වගේම උන්වහන්සේ තව තැන්වල සද්ධාය තරති යෝගං සසර මහ මුහුද සසර ජල පහර තරණය කරන්ට පුළුවන් බලය ශ්‍රද්ධාවේ තිබෙන බව පෙන්වනවා. සද්ධාර්ථෝ මහානාගෝ කියලා ශ්‍රද්ධාව සියලු දේ තමා වෙතට ළඟා කොට දෙන අතක් වගේ උපමා කරනවා සමහර තැන්වල. ශ්‍රද්ධා බීජං තපෝ වුත්ති ආදී දේශනාවලදී ශ්‍රද්ධාව හැම කුසල බීජයක්ම ලෞකික ලෝකෝත්තර කුසල බීජයක්ම හටගන්වන මතු කරන බීජයක් වාගේ උපමා කරලා පෙන්නනවා ශ්‍රද්ධාව. මේ තරමේ බොහොම ಗುಣ ඇති බොහොම ආනිසංශ ඇති බොහොම අගය ඇති එකක් ඇටියටයි බුදුරජාණන් වහන්සේ ශ්‍රද්ධාව පෙන්වන්නේ. ඒ ශ්‍රද්ධාව යම් කිසි කෙනෙකුට තිබෙනවා නම් ඒ ඇත්තට වෙන සහායයක් නැතත් තනියම ඔහු ගමනක් යන කෙනෙක් නෙමෙයි තනියම ඔහු ජීවත් වෙන කෙනෙක් නෙමෙයි ඔහු අනාථ නෑ ඔහු බොහොම සනාථ බොහොම හොඳ මිත්‍රයෙක් ඔහුට ඉන්න සහායිකාවක් ඔහුට ඉන්න කෙනෙක් හැටියට ඔහු ගැන ඔහුට සලකන්ත පුළුවනි. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ සද්ධා ဒ ුතියා පුරිසස්ස හෝති. සත්වයාට දෙවැන්නේ වන්නේ ශ්‍රද්ධාවේ කියන මේ වචනය. ඊළඟට උන්වහන්සේ පෙන්වනවා පඤ්ඤාචේනං පසාසති. ඒ දෙවැන්නියක් මිත්‍රයෙක් ඇතුව ක්‍රියා කරන කෙනෙකුට උනත් හොඳ නරක මේය මේය කියලා හරියට පෙන්වා දෙන හොඳ උපදේශදායක නුවණ ඇති කෙනෙක් ළඟ ඉන්න ඕන. ඒ නුවණ ඇති උපදේශකයා වගේ පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රඥාවයි. ප්‍රඥාව නැති තැන ශ්‍රද්ධාව ඊතරම් ඉහළ ඵලදරන එකක් වෙන්නේ නැහැ. ශ්‍රද්ධා ප්‍රඥා දෙක සමබූතන තමයි ඉහළ ඵල ලැබීමට පුළුවන් ශක්තිය ඇතිවන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ යම් යම් සත්‍යයින්ට ධර්ම දේශනා කරන්නට අවස්ථාව ලැබුණාම තමන් වහන්සේගේ සිතින් ඒ ඇත්තන්ගේ සිත් බලලා සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ධර්ම කොයි කොයි විදියට ඒ සිත්වල බලපානවද කියලා බලලා ශ්‍රද්ධාව වැඩි නම් යමෙකුගේ හිතේ ප්‍රඥාව අඩු නම් ඉස්සර වෙලා සාමුක්ඛංශික ධර්ම දේශනා කියලා හඳුන්වන චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාව කරන්ට නොගිහින් උන්වහන්සේ ශ්‍රද්ධාව වැඩි ප්‍රඥාව අඩු ඇත්තගේ හිතේ ප්‍රඥාවත් ශ්‍රද්ධාවේ ගණනට එන්නට සෑහෙන ධර්ම දේශනා වලින් ඒ ඇත්තගේ හිත හදනවා සද්ධා ප්‍රඥා දෙක සමබවට පත් කිරීමට. එහෙම සද්ධා ප්‍රඥා දෙක සමබවට ආවට පස්සේ සාමුක්ඛංශික ධර්ම දේශනා නාමයෙන් තිබෙන චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කරන්නේ. මේ නිසා බුදුරජාණන් වහන්සේ හැමතැනකම ශ්‍රද්ධාවේ අගය කොච්චර දේශනා කෙරුවත් ඒ අගය මතු කර ගන්න පුළුවන් වෙන්නේ ප්‍රඥාව අනුශාසකයෙක් වශයෙන් ළඟව තිබුණු තැනකදී විතරයි කියන බව උන්වහන්සේ පෙන්වා දීමටයි මේ පෙන්වන්නේ සද්ධා ဒ ුතියා පුරිසස්ස හෝති සත්වයාට දෙවන්නා වෙන්නේ හරි ශ්‍රද්ධාවයි ඒ ශ්‍රද්ධාව ඇති ඇත්තගේ ඒ සායයාගෙන් හරි ප්‍රයෝජන ලබා ගන්නට පුළුවන් වෙන්නේ ප්‍රඥාව නැමැති උපදේශකයාත් ළඟ හිටියොත් කියන මේ බව උන්වහන්සේ දක්වනවා පඤ්ඤා කියන වචනයෙන් බුදුරජාණන් වහන්සේ දක්වන්නේ පජානනත්තේන පඤ්ඤා කියලා යම් කිසි දෙයක හරි తත්වය ඇති ඇතියට හිතකට මතු කරලා දෙනවා නම් ඒ ගතිය ඇති චෛතසිකයටයි ප්‍රඥා චෛතසිකය කියලා උන්වහන්සේ පෙන්වන්නේ. ලෝකයේ දැනුම් ක්‍රම බොහොම තියෙනවා. ඒ ඔක්කොම ඒවට පඤ්ඤා කියලා කියන්නේ නැහැ. සංජානන, විජානන, පජානන කියලා දැනුම තුන් ආකාරයකින් බුදුරජාණන් වහන්සේ දක්වලා තිබෙනවා. ඊටාම ලදරුවෙකුට එහෙම රන් කාසියක් දුන්නොත් ඒ ලදරුවා රන් කාසිය මෙච්චර වටිනවායි කියලා තේරුම් ගන්නේ නෑ. ඒක රත්තරන්නේ කියලා තේරුම් ගන්නේ නෑ. ඒක පාට විතරක් සටහන විතරක් සමහර විට තේරුම් ගන්නවා රවුම් එකක් කියලා. ඒකත් එක විදිහක දැනුමක්. ඊට වඩා දැනුම තියෙන ගමක ගැණි පුරුෂයෙකුට දුන්නොත් එහෙම ඒ රන් කාසියේ වටිනකමක් තේරුම් ගනීවි ඒක රත්තරන් බවක් තේරුම් ගනීවි අර ලදරුවට වැඩිය ලොකු දැනුමක් ඒකේ තිබෙනවා ඒ වගේ දැනුමට කියනවා විඥානන කියලා ඔය සංජානන විඥානන දෙකම බුදුරජාණන් වහන්සේ ප්‍රඥාව වශයෙන් පෙන්වන්නේ නැහැ ලෝකයේ බොහෝ දෙනෙකුට තිබෙන්නේ සංජානන විඥානන දෙක පජානන වශයෙන් දක්වන ඒ චෛතසිකය තමයි ප්‍රඥාවේ කියලා බුදුරජාණන් වහන්සේ දක්වන්නේ. ඒක උපමා කරන්නේ රන් කරුවෙකුට රන් කරුවෙකුට එහෙම ඒ රන් කාසිය දුන්නොත් ඒ ඇත්ත රත්රන්නේ කියලා දැනගන්නවා විතරක් නෙවෙයි ඒ රත්රන් මේ ප්‍රදේශයේ මේ ආකාරයේ රත්රන්නේ කියලා ඒ ධර්මයේ දීර්ඝ විස්තරයක් ඒ රන් කාසිය ගැන කිරීමට ඒ රන් කරුවට දැනුම තිබෙනවා. ඒ වගේම ලෝකයේ පිළිබඳ සත්‍යය පිළිබඳ ජීවිතයේ පිළිබඳ ධර්මයේ පිළිබඳ හැම අංශයක්ම ඇතිතතු හරි විදියට වටහා ගන්නට පුළුවන් අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය හොඳ ඇති මෙහිතට පෙනෙන යම් කිසි නුවණක් තිබෙනවා නම් ඒ නුවණ තමයි යථා තත්ත්ව දර්ශන ඥානයයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. ධර්ම සභාව ප්‍රතිවේද ලක්ෂණ ප්‍රඥාවේ කියලා හඳුන්වන්නේ ඒක. ඒ ත්‍රිලක්ෂණය හොඳට පෙනෙන විදර්ශනා ප්‍රඥාවයි ප්‍රඥාව වශයෙන් බුදුරජාණන් වහන්සේ හඳුන්වන චෛතසිකය. ඒ ප්‍රඥා චෛතසිකයේ යමෙකුට තිබෙනවා නම් ශ්‍රද්ධාවෙන් කරන හැම කාරණාවකදීම මේක අනිත්‍ය දෙයක්ය දුක් දෙයක්ය අනාත්ම දෙයක්ය ලෞකික කුසල කර්මයේ උනත් ඒ කුසල කර්මයේ කෙරෙහි රැවටෙන්න ඉඩ නොතබා එයි හරි බුද්ධිය හරි ඥානය ඇති කරවලා ඔහු සුමගට මාර්ගඵල පැත්තට හරවන්නේ මේ ප්‍රඥාව නැමැති උපදේශකයා ළඟ හිටියොත් විතරයි. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ පඤ්ඤා චේනං පසාසති කියන මේ වචනය. ශ්‍රද්ධාව දෙවන්නා ප්‍රඥාව උපදේශකයා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දක්වන්නේ නිබ්බානාභි රතෝ මච්චෝ නිවෙනෙහි බලාපොරොත්තුව ඇති කරගත් සත්වයා තමයි සියලු දුකින් නිදහස් වූ ඇත්ත වෙන්නේ. ඒ වචනයෙන් පෙන්වන්නේ කත්තුකම්මිතා කුසල ඡන්ද කියන එක තෘෂ්ණා නාමයෙන් හඳුන්වන අභිරතිය නෙවෙයි. කත්තුකම්මිතා කුසල ඡන්ද කියන එක කුසල චෛතසිකයක් වශයෙන් පෙන්වනවා මිසක් ඒක තෘෂ්ණා මිශ්‍ර එකක් හැටියට බුදුරජාණන් වහන්සේ දක්වන්නේ නැහැ. දුක් සහිත ලෝකේ දැකලා හිට දුකෙන් නිදහස් වීම සත්‍යතේ කියලා හිතලා ඒ පිළිබඳ ඕනෑකමක් ඇති කර ගැනීමයි නිබ්බානාභිරතියේ කියලා දක්වන්නේ. ජාති ජරා මරණ ආදී පංචස්කන්ධ දුක්ඛ රාශිය දැක්ක කෙනෙක් ඒ දුක් සමූහයෙන් මිදීමට යම්කිසි අභිලාෂයක් ඕනකමක් තමාගේ හිත තුල ඇති කර ගන්නවා නම් ඒක තෘෂ්ණා මිශ්‍ර චෛතසිකයක් හැටියට උන්වහන්සේ පෙන්වන්නේ නැහැ. තෘෂ්ණාවත් ඒ චෛතසිකයක් දෙකේ විශේෂය තේරුම් ගන්නට තෘෂ්ණා පිපාසය කියලා සලකන්නේ ඉන්ද්‍රියයන් පිනවීමට ආරම්මන ප්‍රාර්ථනා කිරීම වශයෙන් රූපාදී අරමුණු පිපාසාව ඇති කර ගැනීමයි කියන එය කාම පිපාසාව තෘෂ්ණා පිපාසාව කියන නාමයන්ගෙන් හඳුන්වන බව තේරුම් ගන්නට උවමනා කරනවා නිබ්බාන කියන ධර්මය ධර්මතාවක් මිසක් ඒක ද්‍රව්‍යයක් නෙවෙයි මේ ධර්මයේ පිළිබඳව රූපයක් ශබ්දයක් ගන්ධයක් රසයක් පොට්ටබ්බයක් නැති බව අපි තේරුම් ගත්තයින් පස්සේ එබඳු දෙයක් පිළිබඳ ඇල්මක් නොවන බව නිවන පිළිබඳ බලාපොරොත්තුව ඇති කර ගැනීම ඒක කුමක්ද කියලා අර චෛතසිකයට වඩා තෘෂ්ණාජයි චෛතසිකයට වඩා එහි ඇති වෙනස තරමක් දුරට තේරුම් ගැනීමට පුළුවන් වෙනවා. ඒ පිළිබඳව ඊට වඩා දීර්ඝ විස්තරයක් කළ යුතු වුවත් මේ වෙලාවේ අපට කාලයෙන් ඉඩක් නැති නිසා කත්තු කම්යතා කුසල ඡන්ද කියන නාමයේ විතරක් අපි පෙන්නලා ඒ එකතු කම්මිතා කුසල ඡන්දේ කියන නිබ්බානාභිරතිය ඇති කර ගැනීම හැම දුකින් මිදීමට උපකාරක ධර්මයක් කියන බව විතරක් මේ වෙලාවේ මතක් කරනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේවතාවා විසින් ඇසූ ප්‍රශ්න තුනටම සෑහෙන පිළිතුරු සැපයුවා. සද්ධා ဒ ුතියා පුරිසස්ස හෝති. සත්වයාට දෙවැන්නියකමින් සසර ගමනේදී ඊටාම සහායව උපකාර වෙන්නේ සද්ධා චෛතසිකය. ශ්‍රද්ධා චෛතසිකය මොකද්ද කියලා මේ වෙලාවේ අපි විස්තර කරලා දුන්න පුළුවන් පමණ ඊළඟට ඒ ශ්‍රද්ධා චෛතසිකය දෙවැන්නිය වශයෙන් සහාය වශයෙන් ඇති ඔහුට ප්‍රඥාවේ උපදේශයේ අනුශාසනාව ඇතුව ක්‍රියා කිරීමෙන් නිවන පිළිබඳ බලාපොරොත්තුව ඇති කර ගැනීමෙන් සියලු දුකින් මිදීමට පුළුවන් බව නැවත නැවතත් මීට සවන් දුන් පින්වතුන් තේරුම්ගෙන ශ්‍රද්ධා ප්‍රඥා සමව ඇති කරගෙන සත්තුකම්මිතා කුසල ඡන්දයෙන් යුක්තව ක්‍රියා කිරීමෙන් සාන්ත අමා මහ නිවන සෑම දිනම බලාපොරොත්තු වන්ත ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු නිගරු ආකාශත්තා ච භුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු මං පරන්ති ධර්ම ශ්‍රවණානි සංසහේතුන් සෑම දිනාටම සාන්ත වූ නිවන් සැප ලැබේවා එම ධර්මානුශාසනාව පවත්වා වදාළ දේශකයන්න් වහන්සේ කොළඹ කුප්පියාවත්තේ ජයශේඛරාරාම ආදිපතිව වැඩ සිටු අමරපුර ශ්‍රී සද්ධම්ම වංශනිකායේ මහානායක ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උපසභාපති රාජකීය පඬිත සාහිත්‍ය ශූරි අතිපූජ්‍ය තලල්ලේ ශ්‍රී ධම්මානන්ද මහානායක ස්වාමීන් වහන්සේ